අරුණ බලතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අපිට බොහොම ගැඹුරින් තේරුම් කරලා දුන්නා සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ පිළිබඳව ධර්මයේ සඳහන් වෙන කරුණු. එතකොට අපි මේ සාකච්ඡාවලදී අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපි ප්‍රායෝගිකව මේ කරුණු ධර්මය තුල ප්‍රගුණ කරන්නේ කොහොමද කියන එක ගැන නිසා ඒකෙන් ප්‍රගුණ කරන කෙනෙක් හැටියට අපි ඔක්කොමලා ප්‍රගුණ කරන අය හැටියට මම ප්‍රගුණ කරලා තියෙන එක දෙයක් තුලින් මේක තව ටිකක් විස්තර කරගන්න අදහස් කරන්නේ ස්වාමින්වංශ අර මූලිකව කිව්ව පඨවි සහ ආපෝ තේජෝ වායෝ ගුණ දැනගන්න පුළුවන් ඊ타මත්ම ඒ වගේම ස්වාමීන් වහන්සේ කිව්වා පඨවි සහ ආපෝ ගුණය තුලින් මිශ්‍ර වෙලා ඒක ශක්තියක් වෙලා තියෙන ආකාරය පවා තේරුම් ගන්නට සක්මන් භාවනාව ටිකක් හොඳට අපි පුරුදු කරනකොට ඒක විශාල රුකුලක් වෙනවා. ඒ කියන්නේ දැන් වම දකුණ තත්ත්වයෙන් එහාට ගිහින් අපි තද කරනකොට තද වෙන ගතියක් ඒ වගේ මේ තද වෙන ස්වභාවයේ වෙනස් වීම ඇති වෙන්නේ ආපෝ ගුණය නිසායි කියන එකත් තේරුම් ගිහින් ඒ දෙක මිශ්‍ර වෙලා තියෙන එක තවත් දුරට හොඳට අපි සමාධිමය පැත්තට ඒක බර වෙලා ගිහින් හොඳට දියුණු වෙනකොට තේරෙන්න පටන් ගන්නවා මේවා ශක්ති ප්‍රවාහයන් බව තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔය ඔය කිව්වේ කායानुපස්සනාව පැත්ත එතකොට දැන් මේකෙදි සක්මන තුලදිම පවා ඊට පස්සේ චිත්තානුපස්සනාව දියුණු වෙන්න පටන් ගන්නවා අපිට එන හිතවිලි දිහා පවා පැත්තක ඉඳන් බලන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒක සාමාන්‍ය ජීවිතයට පවා අපිට අවතීර්ණ කරගන්න ඒක දවසට කීප සැරයක් සක්මනයි පර්යන්කයයි මිශ්‍ර කරලා කරනවා නම් අපිට ඒ හැකියාව එන්න එන්න දියුණු වෙන බව හොඳටම තේරෙනවා. ඒක හරිම සතුටට කරුණක් වෙනවා. හැබැයි ඒ සතුටම පවා ඊට පස්සේ තේරෙනවා මගේ මේ මමත්වය වැඩි වෙන්න ඒක හේතු වෙනවා කියන එකත් එතනම අර අර අර තණ්හාව ක්‍රියාත්මක වෙන එකත් තේරි තේරි ඊට පස්සේ ඒ පිරිසුදු වීම තවත් දුරට ඇති වෙනවා. ඒ කියන්නේ චෛතසික ධර්මවල අර වෙනස් ආකාර පවා ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. ඇත්තටම අපට සතිය දියුණු වෙන ප්‍රමාණයත් එක්ක තමයි ඔය කියන ගති ලක්ෂණ ටිකෙන් ටික ප්‍රකට වෙන්න ගන්නෙ. සම්පජඤ්ඤය දියුණු වෙන ප්‍රමාණයත් එක්ක තමයි ඒවා විශ්ලේෂණය කර ගැනීම, විග්‍රහ කර ගැනීම හැකියාව තියෙන්නේ. එතකොට අපි සිහිය දියුණු කරන්න දියුණු කරන්න අපිට පැහැදිලිව ඒවට අවධානය යොමු වෙන ගතිය තියෙනවා. මේ අරුණමණතුංග මහත්මයා සිහිපත් කළා වගේ විශේෂයෙන් දැන් කායානුපස්සනාවේදී අපි සිහිපත් කළා සතිය සතියෙන් කරන්නේ සිහි කර දෙන ගතිය. ඒතර සතිපට්ඨානයේදී එහෙම නැත්නම් සතිපට්ඨාන මට්ටමින් අපි පුහුණු කරනකොට වර්තමාන ධර්ම මේ මොහොතේ හේතුප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන ධර්ම ගැන තමයි අපේ අවධානය යොමු වෙන්නේ. එතකොට ඒ අවධානය කය කෙරෙහි යොමු කළාම කයේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන ධර්ම. එතකොට කය කිව්වහම ප්‍රධාන වශයෙන් රූප කොටාස ටිකනේ. එතකොට ඒ රූප කොටාසයන් ක්‍රියාත්මක වෙන රටාව. ඒවැ අර සූක්ෂම ඒවා අපට හරියට පැහැදිලි නොවුණත් ප්‍රධාන වශයෙන් පවතින පටවියාපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර, මේ මහා භූත රූපයන් හතරෙහි ක්‍රියාකාරීත්වය අපිට ඊටාම පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් වෙනවා සිහිය දියුණු වෙන ප්‍රමාණයත් එක්ක. ඒ වගේම අර චිත්තානුපස්සන ධම්මානුපස්සන පැත්තට අවධානය යොමු කරනකොට තමයි අපිට වඩාම පැහැදිලිව ප්‍රකටව සිත්වල ක්‍රියාකාරී ස්වභාවය ඒවා කුසල්ද අකුසල්ද කියලා දැනෙන්න ගන්න. ඉතින් දැන් එතනදී මනතුංග මහත්තයා බොහොම වටිනා කාරණයක් සිහිපත් කළා. දැන් අර භාවනාව තුළ ඇති වෙන ප්‍රබෝධයත් එක්කලා මේ සතුටත් එක්කම ඊළඟ ෂණයේදී ඒක උපාදාන කරගෙන දැන් මගේ භාවනාව දියුණු වෙනවා මම දැන් මට මේව හොඳට වැටහෙනවා කියලා සතුටත් එක්කම ඇතුළතින් සක්කාය දිට්ඨිය මමත්වයේ ප්‍රශ්නාව නැවත මතුවෙන්න පුළුවන්. ඉතින් අන්න ඒවා තමයි අපි තාම පරිස්සමින් චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා දකින්න ඕන. එහෙම දකිනකොට තමයි අපිට වැදගත් වෙන්නේ අර නිවන සිහි කර දෙන ගතිය. ඒ කියන්නේ මේ වැඩපිළිවෙල මම මේ පුහුණු කරන්නේ මම මෙහෙම කෙනෙක් කියලා වැජමෙන්න නෙමෙයි. ඒ වගේ මේ පවතින පංචස්කන්ධය හෝ අනාගත පංචස්කන්ධයක් තුල සුවදායකව අත්විඳීමක් කියන ලාමක තත්වයකට නෙමෙයි මේ පංචස්කන්ධයෙන් මිදීම නැමැති ප්‍රධාන කර්තව්‍යයක් සඳහා තමයි මම මේ ප්‍රයත්නය දරන්නේ කියන එක අපට සිහිපත් වෙනකොට තමයි ආපහු ඒ ක්ලේශයන් යටපත් කරගෙන මෙතන මේ සංස්කාර ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියන එක નિවරදිව අපට ප්‍රඥාවෙන් හඳුනා ගන්න පුළුවන් වෙයි. එහෙමයි අපි මොන මට්ටමින් මේක කරගෙන ගියා වුණත් අරහත්ත්වයේ තෙක් ප්‍රත්‍යවේක්ෂණය අපට අත්හරින්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් තමයි හැමතිස්සෙම අර දුර්වලකම් අපට හඳුනා ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒකෙදි තවත් දෙයක් සඳහන් කරන්න හිතුණ දැන් වායෝ ධාතුව හරිම අපූර්ව විදියට සක්මනේදී ඉස්සෙල්ලා තේරෙන්නේ නැහැ. දැන් අපිට තේරෙන්නේ ඉස්සෙල්ලාම තද කරන ගතිය තමයි තේරෙන්නේ. ඒ වගේම වැగిරෙන ගතිය. නමුත් කකුල ඉස්සෙන එක අර ඉස්සෙල් අර කකුල තියෙනකොටම අනිත් කකුල ඉස්සෙන එක වායෝ ගුණයෙන් මේක ඉස්සිලා යන එක තේරුම් ගන්න සෑහෙන්න අර සමාධි தත්ත්වය දියුණු වෙන්න ඕනේ. එතකොට අතන ඉස්සෙන එකක් තේරෙන්න පටන් ගත්තාම එතකොට ඊටාම සියුම් කාරණා තේරෙන්න පටන් ගන්නවා. ඒ කායානුපස්සනාවේ සියුම් බවම ඊට පස්සේ අර අර කියපුවා Taman තුල අර ඇතිවනේ මානසික තත්ත්ව අල්ලන්න පවා අපිට උදව්වක් වෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ අද පැහැදිලි කරපු මේ බොහොම ගැඹුරු ධර්මය මේ වගේ තැනකින් අපිට ඕනෙම කෙනෙකුට පටන් අරගෙන අපි බොහොම ඈතට අපිට දියුණු කරන්න පුළුවන් කියන එක ස්වාමින් වහන්සේත් පැහැදිලි කරා. බොහොමත්ම පිං සිද්ධ වෙනවා ස්වාමින් වහන්සේ. හොඳයි. දරවසන්න මම හිතන්නේ එතුමාගේ ඒ කරුණු දැක්වීම කාටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.